නමුත් දැන් අපි ඉන්නේ සමත ක්‍රම නෙවෙයි විපස්සනා පූර්වංගම ක්‍රමයේ. ඉතින් එහෙම යනකොටත් පොතේ අර තියෙන විදිහේ ඒ යම් යම් ආලෝක පහළ වීම, ප්‍රමෝද පහළ වීම, ප්‍රීති පහළ වීම සිදු වෙනකොට මට වැරදිලා මගේ හිත දැන් සමාධියටද යන්නේ, සමතෙටද යන්නේ කියලා මට ඉන්දෝන විපස්සනා මාර්ගයේ මගේ හිත සමතේට නැත්තම් සුද්ධ සමතේට යනවයි කියලා සමහරුන්ගේ බියක් පහළ වෙනවා. පහළ වෙලා අර මතුවෙන තරුණ ප්‍රීතිය මතුවෙන හැබැයි ප්‍රීතියට වෛර කරන ගතියක් ප්‍රතික්ෂේප කරන ගතියක් ඒක මතුවීම වැරද්දක් විදියට සලකන මට්ටමටත් ඕක පිළිබඳව පටලවා ගන්න ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තොත් මෙන්න මේ වගේ පුංචි පුංචි තරුණ ප්‍රීති පහළ වෙනකොට ආලෝක පහළ වෙනකොට ප්‍රමෝදය පහළ වෙනකොට ප්‍රීති පහළ වෙනකොට ඒක නැති කරන්න උත්සාහ ඒකට විරුද්ධව මේ දැනගෙනම කරන එකක් නෙවෙයි යටි හිතෙන් කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ඇත්තොත් යෝනිසමනසිකාරය යොදවන්නේ නැහැ. ඒ ඇත්තෝ එක එනකොටම මේ තරුණ ප්‍රීතිය මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේම ආලෝක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රීතිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ආවේ මගේ හිත විපස්සනානේ සමතට ගිහිල්ලාද කියලා මේකට අනදර කරන ගතියකුත් තියෙනවා. මෙන්න මේ දෙකම යෝනිසමනසිකාරය නෙවෙයි කියලා කියන්නේ. එහෙම ආනන්දර කරන්නත් එපා ආදර කරන්නත් එපා මධ්‍යස්තව මේ ප්‍රීතිය વિશે පිහිටලා ඉදිරියට ගියොත් විතරයි පස්සද්ධිය පහළ වෙන්නේ. පස්සද්ධිය කියලා කියන්නේ ඒ නිකන් අපි සාමාන්‍ය ධ්‍යානක් ගැන කතා කරනවා කියනවා ඒ ප්‍රීතිය ඉක්මවල ගියාට පස්සේ ලම් වෙන සුඛයක්. ඒ වගේම තමයි ඒ සුඛේ ප්‍රීතියේම මෝරච්ච තල තුන අවස්ථාවක් කියලා ගමු. අන්න ඒ වගේ තමයි මේ ප්‍රීතිය විශේෂයි දක්ෂ වෙලා එයිනොත් අරමුණ ආශරණ කරන්නේ නැතුව ටිකටෝම ප්‍රීතියට උනටදී ගිජු වෙන්නෙත් නැතුව ප්‍රීතිය නොවේවා කියලාත් එක ගැටෙන්නෙත් නැතුව දෙක අතරමැදින් මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉදිරියට ගියොත් තමයි පස්සද්ධිය පහළ වෙන්නේ. අන්නේ පස්සද්ධිය විශේෂයි දිගටෝම මෙන්න මේ කියන යෝනිසෝමනසිකාරයේ බහුලීකත කරන්නයි කියලා සරුවත් සංසේ සඳහන් කරනවා. ඒකට එන්න පුළුවන් අපි ඔය කරගෙන ගිය විග්‍රහය අනුවම ඒ කාය ආනාපාන සතියේ කාය කායන පසනා කොටසට අයිති චතුස්කේ ඉක්මවලා ආනාපාන සතිය දෙවෙනි එකට යනකොට පීටි පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී අස්ස සික්ඛාමිති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්සම් බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා ඒ වේදනානුපස්සනා කොටසේ අන්තිම ඉහළ අන්තිම හතරවෙනි අංකය පෙන්වන්නේ පස්සම් බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියලා. එතන චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක සංඥාවත් වේදනාවත් සම්පූර්ණ සංහිඳියක වාග සංහිඳියාවකට සං මේ සංසුන් වීමකට පත්වෙමින් පත්වෙමින් භාවනා කරන්න පුළුවන්. අර කයේ සංහිඳියාව වගේම හිතේ සංහිඳියාවකුත් වෙන්නේ ඒ කයේ සංහිඳියාවට ඉඩ අඳින ඉර අඳින පාර පෙන්නන ආනාපානයේ අත නෑර දිගටම භාවනාව කරගෙන ගියොත් ඒ ප්‍රමෝද ප්‍රීති වලට මත් වෙන්නෙත් නැතුව හැප්පෙන්නෙත් නැතුව හිතේ සූර භාවයක් ඇති වෙනවා හිතේ දක්ෂ භාවයක් ඇති වෙනවා ඒවට කියනවා මුදුතා කම්මඤ්ඤතා ලහුතා පාගුඤ්ඤතා උජුතා කියලා චෛතසික ධර්ම වර්ගයක් පහළ වෙන්න දිගින් දිගට දිගින් දිගට පහළ වෙන්න පටන් ගන්නවා. ඒ චෛතසිකේ තියෙන මෙතන කර්මන්නේ භාවය කියලා කියන්නේ ප්‍රීති ප්‍රමෝද පහළ වුණත් ඒකට උදව් කරපු ආනාපානය අමතක නොකර එහෙම නැත්නම් ගත්ත අරමුණ අමතක නොකර දිගටම අරමුණ සියුම් කරමින් සියුම් කරමින් යෑමේ කර්මන්‍ය භාවයක් හිතේ පවතිනවා. ඒක ගාතනරේ ආවේ නැත්තම් මොකද්ද වෙන්නේ? එක්කෝ අරමුණ නැහැ කියලා හිත නින්දට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මට මොකද වුනේ කියලා ප්‍රශ්න නගලා හිතට කුකුස් එහෙම නැත්නම් සැක පහළ වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකටම වැටෙන්නේ නැතුව අරමුණත් එක්ක පවත්වපු සම්බන්ධතාවයේ දිගටම තව තවත් සමීප වෙමි. අරමුණත් එක්ක මුලට මුල දාලා පවත්වන යන්න හිතේ යම් ප්‍රමාණයක කර්මණී භාවයක් අවශ්‍යයි. ඊගාවට ලහුතාවය කියලා කියන්නේ හිත එන්නේ එන්නේ සැහැල්ලු ලැහැල්ලු තත්යකටපත් වෙනවා. දරත තත්ත්වය කියලා කියන්නේ ගොරෝසු දලදඬු තත්ත්වය. ගොරෝසු දලදඬු තත්ත්ව වෙනකොට හිත සැහැල්ලු ලැහැල්ලු තත්ත්වයකටපත් වෙනවා. ආන්නයෙන් පත් වෙනකොට සමහරලාට ඉඳගෙන ඉන්න ආසනේ නිකන් උඩට උස්සන්න හදනවා වාගේ හුස්ම අල්ලා ගන්න බැරි තත්ත්ව එනවා වාගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එකවරම වුණොත් අපි අඩි 3000ක් 4000ක් එකවරම කන්දක් නැග්ගොත් එහෙම අතරමඟ ස්ථානවල ලැබුම් ගත්තේ නැත්නම් ක්ලාන්ත වෙන ගතියක් එනවා මොකද එන්න එන්න වායු ස්තරයේ තුනී වෙනකොට ඔක්සිජන් අඩු වෙනකොට වේගෙන් නගින්න පටන් අරගත්තොත් ක්ලාන්ත හැදෙනවා. නිසා කඳු නගින අයට කියනවා හැතැම්ම 1000ට 1000කට සැරයක් රාත්‍රියක් කය පුරුදු කරන්නයි කියලා. මේ අලුත් වාතාවරණයට ඔක්සිජන් අඩු තත්ත්වෙට දැඩි වෙහෙස කරගෙන යන්න එපා. කය පුරුදු කරමින් කරවන ගියොත් අඩි 6000 7000 උනන් නගින්න පුළුවන්. එහෙනම් මේ අඩිය පොළවේ වාත වායුගෝලයේ අඩියෙම ඉන්න කෙනා කඳු නගිනකොට එකවර නගින්න හොඳ නැහැ. ඒ වගේ තමයි මේ කයේ දරත ගති බර ගති අඩු වෙලා, චිත්ත දරත තත්ත්ව අඩු වෙලා හිමීට සියුම් සියුම් වේගන ඒකට හුස්ම අල්ලා ගන්න පුළුවන් ඒ සියුම් වෙන හුස්මත් අල්ලාගෙන යන තත්වයකට එනවා. එතකොට කම්මඤ්ඤතා ලහුතා මුදුතා මු르දු ගති පහළ වෙනවා. ඒ මු르දු ගතිය කෙලින්ම ආනාපානෙම දකින්න පුළුවන්. ආනාපානේ දැක ගන්න බැරි තරම් තාම සුමුදු තත්වයකටපත් වෙනවා. ලා වෙන්න පටන් ගන්නවා. තුනී වෙන්න පටන් අර ගන්නවා. ආන්නේ තුනී தත්ත්වෙදී ඊට ඒ වෙනකොට හිතේ ප්‍රමෝද ප්‍රීති පහළ වෙලා එහි කලබල தත්ත්වයක් තියෙනවා. ආනාපානේ සිව් වෙනවා. ඒ වුණත් ඒ කලබල ප්‍රීති ප්‍රමෝද වලට මත් වෙන්නේ නැතුව ආනාපානෙම දිගට කරගෙන යනකොට පාගුඤ්ඤතා කියන ප්‍රගුණ භාවයක් ඇති වෙනවා. ඒක ප්‍රගුණ භාවය කවදාකවත් පොත් කියවලා ගන්න බෑ. කවදාකවත් ධර්ම සාකච්ඡා කරලා ගන්න බෑ. කවදාකවත් ගුරුවරයාගේ ආශිර්වාදයෙන් ගන්න බෑ. තමන්ම ඒකට ඔළුව දාලා ඒ தත්වෙට යනකම් මේ භාවනා දියුණු කරලා ඒ தත්ත්‍ය තියෙද්දි වැරදෙද්දිත් හරියද්දිත් නැවත නැවතත් හිත යොදමින් යොදමින් ඒ විශේෂෙහි ප්‍රගුණ භාවය. ඒකට හොඳ විවිධ වචන පාවිච්චි කරනවා. මේ ශිල්පයේ දක්ෂකම ඇති කරගන්න ඕන. ඒ ශිල්පයේ දක්ෂකම එන්නේ මේ බොහෝ නැවත නැවත කිරීමෙන්ම. නිකන් සාමාන්‍යයෙන් පීයක් ගන්න කෙනා දන්නෝ ඒ පීය ගන්න පටන් අර ගන්නකොට පීය ගන්න පීය දැල්ල ගොරෝසු ඉස්ති නිසා. අපිට මේ පිහිය දැල්ලා ඉතාලන් සියුම් කරන්න පටන් ගත්තාම ඉස්සලා අපි පිහිය ගලට තියලා මොන් තදින් ගාගෙන ගාගෙන ගිහලා අර ගොරෝසු තත් අඩු කරගත්තට පස්සේ දැල්ල තුනී වෙගෙන එනකොට ඒ තුනී දැල්ලට ගැලපෙන තාලෙට එක්කෝ දැලි ගලෙන් වැලි ගලෙන් තෙල් ගලට මාරු කරලා හිමීට ගාලා අන්තිමට ඒ තුනී කරගත්ත දැල්ලට හානි නොවන විදියට අතබර කරන්නේ නැතුව අත සැහැල්ලු කරලා දැලි පිහිය ගාන හැටි හරි 아무තු සාත්‍රයක් තියෙන එක. එහෙම නැති වුණාට පස්සේ හොඳට සුනී කරගත්ත දැල්ලාට මුලින් වගේ දැඩිව අමෝරාගෙන ගලේ උලන්න ගත්තොත් කවදාකවත් පිහ ගා ගන්න හම්බෙන්නේ. ආන් ඒ වගේ ඊටාම සියුම් ප්‍රගුණතා ඇති කරන්න පටන් අර ගන්නවා. එතකොට තමයි හිත ඍජු වෙනවයි කියලා කියන්නේ. පිරිදුනා කියලා කියන්නේ අර ගාගත්ත පිහිය දැල්ල ඒ පැත්තටවත් මේ පැත්තටවත් නැමෙන්න දෙන්නේ නැහැ මොකද ඒක තමයි කැපුම් කට්ටේ හොඳට පිරිසිදු කියන්නේ. ඉතින් මේක සරුවචනාංශේ බණ කියනකොට සරුවචනාංශේ බණ අහන ඇත්තන්ගේ හිත බලබලලු බණ කියන්නේ. එතකොට උන්වහන්සේට පේනවනම් මේ දැන් භාවනා කරනවා නෙමෙයි බණ අහමින් ඉන්නේ. ඒ බණ අහගෙන ඉන්නකොට වුණත් බණ අහන කෙනාගේ හිත මේ කියන බණත් අනුවම අතීතයට අනාගතයට හිත දුවන්නේ නැහැ. ඊගෙන ඉන්න ඉරියව වෙහසක් දැනෙන්නේ නැහැ. මෙතනින් ගියාම මේ ඉස්සරහින් නැත්නම් මං ගැන මොකද හිතන්නේ කියලා හිත කලකොලයක් නැහැ. හදිහියට බණානෝ යනවනම් සරුවචනංශයක පේනවා. කල්ල චිත්තං, මුදු චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං, විනීවරණ චිත්තං කිය උන්වහන්සේ පේනවා දැන් මේ ඇහෙන ඇහෙන බණපදේට හිත මේ වී වපුරන්ට කලල් කරගත්ත මඩක් වගේ හිත හොඳටම කලල් වෙලා. කර්මන්නේ වැඩේට yaadīලා. මුදු චිත්තං ඊතාමත්ම මුරුදුයි මේ ලෝකේ තියෙන කාම ආසාවල් එහෙම නැත්නම් වෙන මේ සැප අතහැරලා මේ ධර්මයේ තියෙන නිර්ආමිෂ සුඛය ලබා ගන්න තරමට හිත මුරුදුයි. පල්ල චිත්තං මුදිත උදග්ග චිත්තං හිත උද්‍යෝගිමත් වෙලා තියෙනවා. අම්මා අප්පා කාලේවත් ලැබුණ නැති විදිහේ ධර්ම මේ නිර්ආමිෂ සුඛයක් දැන් ලැබෙන්නේ කියලා ඒක තමයි උදග්ග භාවය. කල්ල චිත්තං මුදිචිකා උදග්ග චිත්තං පසන්න චිත්තං ප්‍රසන්න භාවයක් හිතේ ඇති වෙනවා. ඒ හොඳට ගාපු පිහියක් බලනකොට ඒ පිහියේ දැල්ල දිලිසෙන ස්වරූපයත් අර මේ බලනකොට ගාලා තියෙන බව හොඳට තේරෙන පටන් ගන්නවා. අන්න ඒ වගේ හිත හිත කය දෙක පස්සද්ධි ප්‍රසාද තත්ත්වයටපත් වෙනකොට හිතේ මේ ප්‍රසන්න භාවයක් ඇති වෙනවා මූණත් ප්‍රසන්න වෙනවා කයත් ප්‍රසන්න වෙනවා ඉඳගෙන ඉන්න ඉරියවත් ප්‍රසන්න වෙනවා බනරත් ප්‍රසන්න වෙනවා කියන්නත් ප්‍රසන්න වෙනවා පුද්ගලයාත් ප්‍රසන්න වෙනවා අන්නේ தත්ත්ව ਸਰවොච්චන්සේ දැකලා තේරුම් අර ගන්නවා මේකට තමයි විනීවරණ චිත්තං කියලා කියන්නේ හිතේ නීවර ධර්ම නැහැ දැන් හොඳට කර්මන්‍යයි හිත ආන්නේ විදිහට කර්මන්නේ වෙනකන් ඉඳලා තමයි සරුවචනාංශේ ශාමුක්කාංශික දේශනාවකට හිත යොදාන්නේ. නැත්තම් චතුරාර්ය සත්‍ය පිළිබඳව ගැඹුරු බණකට ගෙනියන්නේ. ඉතින් වගේ භාවනාවෙදිත් අපි කරන්නේ ඒ ආනාපාන සතිය වගේ කද්දේ පෙන්නලා නැත්තම් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් පෙන්නලා ගොරෝසු මට්ටමේදී අපි ඒක ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා යන්තම් අර ගොරෝසු හිතට ගොරෝසු වැඩක් අල්ලලා දෙනවා. ඊට පස්සේ භාවනා හරියනවා නම් ආනාපානය සියුම් වෙනවා, කය සියුම් වේගන යනවා, බලානින් භාවනා හිතත් සියුම් වේගන යනවා. අන්නේ කාය දරත තත්ත්ව කාය පස්සද්ධිය බවටපත් වෙනකොට චිත්ත දරත තත්ත්වය චිත්ත පස්සද්ධිය බවටපත් වෙනකොට ජාම බේරගෙන එහා පැත්තට යනවා කියන එක තමයි මං හිතන්නේ භාවනාවට වැඩි අමාරු දෙයක්. මෙන්න මෙතනදී තමයි මේ කමට අංශුද්ධ කිරිල්ල එහෙම නැත්නම් මේ තමන් කරන භාවනාව තව කෙනෙකුට වැඩිමාල් කෙනෙකුට කියලා ඒකේ හරියට කමට අංශුද්ධ කර ගැනීම සාකච්ඡා කිරීමේ වටිනාකම තියෙනවා මොකද මේ වගේ පිරිස්වල බොහෝ විට බොහෝ දෙනා මෙවැනි தত্ত্ব හොඳට අත්දකලා තියෙනවා නමුත් මේ අත්දකලා තිබුණට හැමදාම මේකේ එක අන්තයකට වැටිලා මේ මැදමාවත නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව යෝන්සුමංච කාර්යය අමතක කරනවා. ඉතින් එතෙන්දී හැම කෙනෙක්ම හිතා ගන්න ඕන කිසිම කිසි කෙනෙක් මේක නොවරද්දා කෙලිම යන්නේ නැහැ. හැම වෙලාවෙම වරද අපි ගත්තොත් සරුවචනාංශයේ අවසාන භාවයේ නැත්තම් මේ බුදු වෙන ආත්මය පිළිබඳව එක මේ භාවනා පිළිබඳ ගුරුවරයෙක් මෙහෙම අදහසක් ඉදිරිපත් කළා තිබුණා. මේ ඉදිරිපත් කිරුවෙන් සරුවචනාංශයට විවේචනය කරන්න හදනවක සරුවචනාංශය සහැල්ලු කරන්න හදනව නෙවෙයි. අපි ගන්න හදන්නේ මේ මෙවැනි චරිතවලත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් අපිට වර්ධනික දෙයක් නැහැ කියලා. ඒකට උදාහරණයක් වශයෙන් සඳහන් කරනවා සර්වඥාන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වෙලා අවසාන භවයේ දවස් 7ක් විතර යනකොට අපි දන්න විදිහට සාහිත්‍ය පොත්වල සඳහන් වෙන විදිහට ඒවත්මගුල් උත්සවයට අරගෙන ගිහිල්ලා මේ පුංචි කුමාරයා වඩම්මගෙන ගියා. වඩම්මගෙන ගිහිල්ලා කිරියම්මවරුන්ට බාර දීලා වටේ වටතිර ඇදලා දඹගස් මුල ජම්බුගස් ටිකක් මැද එයා හෙවනේ තියලා දැන් රජ්ජුරුව කුඹරට බහැලා උද්දෝදන රජ්ජුරුව රිදී නගුලේ ඉතින් හොඳ සුදු ගවය දෙන්නේ බැඳගෙන ඉතින් සක්හඬ මැද මේ වක්මගුල පටන් ගන්න හරියට නැගත පටන් ගන්නවා අර කිරියම්මලා ටිකක් කෙරුවේ මොකද්ද බබා පුදිය ගන්න නැතයි කියලා අම්මලා ටික එළියට ආව වක්මගුල බලන්න. පබන වෙලාවේදී මේ සීතාත් කුමාරයාට ඉස්සල්ලාම වතාවට හොඳට විවේකයක් හම්බුණා. ඒ ඉඳලා ආවේ බොහොම පිරිසුදු තැනක කරන්න බලාපොරොත්තු වෙන පිරිසුදු තැන සුද්ධ සීත් సంతානයක් සහිත පුද්ගලෙ අර විවේකේ එනකොටම ඉබේම ආනාපානට හිත වැටිලා ඒ ධ්‍යාන ප්‍රීති සුඛ පහළ වෙන්න පටන් ගන්නවා. පහළ වෙන කොච්චර ඒ ලහුතා මුදිතා ආදී ගුණ මත උනාද කියනවනම් මේ කය හේමම අර දඹගස් හේවණින් උඩට ගිහිලා කොළගොන්න තියෙන හරියට ගිහිලා හැම දඹගහකම හේවණැල්ල කුමාරයා ඉන්න දිහාට වැටිලා දැන් අර කට්ටිය එළියේ රැනකෙලියට හිත යොදනකොට මේ කුමාරයාගේ හිත ධානා සුඛයට පත්ලා ඉහළට ගියයි කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. ඉතින් අර සැනකෙලිය වැඩ ටිකක් හමාර වෙනකොට කිරියම්මලයිලා බලනකොට ඇඳේ බබා නැහැ. එතකොට තමයි කුලප්පුනේ දැන් මොකද්ද රජුරවන්න දෙන උත්තරේ මොකද්ද මේ කිරියම්මලා තිබ්බේ ආරස්ස කරන්නේ. ඒතර බලන කුමාරයා නැ වටපිට බලනකොට කුමාරයා උඩ පලක් බැඳගෙන දඹ හේවනේ ඉන්නවා. ඒකට විජහාට කියලා කෑ ගහලා අර වැඩේ ඔක්කොම නැතර කරලා රජුරවන්න මතක් කරා. වඩින්න වඩින්න දේවයන් වහන්සේ මෙන්න කුමාරයාගේ වග අහසේ පලක් බැඳගෙන ඉන්නවා. ඒකලා පස්සේ රජුරෝ ඇවිල්ලා අපි දන්න විදිහට දෙවෙනි වතාවට තමන්ගේ පුතාට පිය රජතුමා වැන්දේ ඔතනේ. ඉතින් මෙච්චර මේ මේ පළවෙනි දවස් හතෙන් කිසි උපදේශයක් නැතුව මෙච්චර ධ්‍යාන සුඛයක් ලබා ගන්න පුළුවන් වෙච්ච මහබෝසතාණන් වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට ඔය කිසිම ධ්‍යාන සුඛයක් ලැබිලා නැහැ. අතරේ දුෂ්කර ක්‍රියා මුල් කාලේ මේ උද්දකාරාම පුත්ත ආදී අත්ංගෙත් එක්ක මේ අෂ්ට සමාපත්තියම ලබලා ඒක ප්‍රතික්ෂේප කරන්න ප්‍රතික්ෂේප කරලා ගියා මේ අත්තිකිලමතාණ යෝගයේ ඒ මොකද හේතුව එතකම්ම හිටිය කුමාර සැපයේ එනිසා සෑම ඉඳුරෙක්ම රජ මට්ටමින් රාජකීය මට්ටමින් කුමාර මට්ටමින් පිනවලා ඒක තිත්ත වෙලා දිනුනේ. ඊට පස්සේ තමයි අතහැරලා ගියේ. එතකොට අර ධ්‍යාන සුඛයක් දැක්කේ කාම සැපේ වගේම කිංකුසල ගවේෂී ගුරු උතුමෙකුට ගැළපෙන්නේ නැති දෙයක් විදියට. අර ඉස්ලාගේ විදිහට දැන් කාලේ සුද්ධ විපස්සක කරන ඇත්තෝ ප්‍රීති ප්‍රමෝද පහළ වෙනකොට බය වෙන්න වගේ ඒකට හිතෙන් ප්‍රතික්ෂේප කරන මට්ටමක් තිබුණේ. ඒ නිසා ගියා අත්කිලමතාන යෝගයට. අන්තිමටම ගියා. මුත් එnde එnde එnde එnde ධානයක් කරන්න ඉඳගෙන භාවනා කරන්න පුළුවන් තත්ත්ව තේරම පිරිහුණා. ඇඟ නිකම්ම නිකන් අටසැකිල්ලක් වඩටපත් වුණා. ඊට පස්සේ තමයි තේරිලා තියෙන්නේ මේකත් අර රජසැප වගේම අන්තයක්. මේකෙත් සත්‍ය හම් වෙන්නේ ඊට පස්සේ තමයි මැද ප්‍රමාණයට සාමාන්‍ය දාන ටිකක් අරගෙන ඇඟ හදාගෙන ආය භාවනා කරනකොට අලු කල්පනා උණයි කියලා ඒ මම කියන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම අර එපයි කියලා විෂි කරපු ආනාපානිය තුලින් ලැබෙන ප්‍රීති ප්‍රමෝද දෙක බාරගත්තොත් මොකද වෙන්නේ කියලා හිතක් පහළ වෙලා තියෙනවා මම මෙතේ කෙරුවේ ඒක ප්‍රතික්ෂේප කරපියේ කියලා. ඊට පස්සේ මේ බුදු වෙන රාත්‍රියේ දවසේ රාත්‍රියේ නැවතත් ආනාපානට හිත යොදලා අර ප්‍රීති ප්‍රමෝද දිහාවට හැකි සංඥාවේ නැත්නම් ධනාත්මක ආකල්ප ධනාත්මක චින්තන කියලා එකක් උගන්වන්නේ දැන් ආහන ඔය පැත්තෙන් බලපු දවස් තමයි බුදු උනායි කියලා කියන්නේ. එතකම්ම දුෂ්කර ක්‍රියා කරන කාලේ අර ලැබෙන ප්‍රීති ප්‍රමෝද මං වැනි සත්‍ය හොයාගෙන යන කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේපයක් තිබිලා තියෙනවායි කියලා අර්ථකථනයක් තියෙනවා. ඉතින් මේක බලනකොට මෑත කාලේ සමහර භාවනා කරන නැත්තඳ මේ ප්‍රමෝද ප්‍රීති පස්සද්ධි පහළ වෙච්චාම ඒකට කරප්පන් එන ගතියක් තියෙනවා. ඇලර්ජික් වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒක එනවමයි. ඒකේ දෝෂයක් නෙවෙයි මම කියන්නේ. එහෙම කරප්පන් ආවට ඇලර්ජික් වුණාට කවදාකවත් ගුරුවරයාට කිව්වේ නැත්නම් එතන ගොඩාක්කල් භාවනා ටැග් ගහන්න ඉඩ තියෙනවා. එතන යහ පැතර පැන ගන්න බැරි වෙනවා. ඒකයි සරුවත් චන්ද්‍ර මෙතනින් සඳහන් කරන්නේ කාය පස්සද්ධියක් එනකොට චිත්ත පස්සද්ධියක් එනකොට අන්නේ විශේෂයි ඒකට ඇලෙන්නෙත් නැතුව ඒකට ගැටෙන්නෙත් නැතුව දෙක මැදින් යොන්සමචිකාරය හොයාගෙන යහපැත්තට යනවා කියන එක මේක උපයන දෙයට වැඩිය උපයාගත් දේ පිළිබඳව භවතින ක්‍රමය පිළිබඳව ගුරු අදහස අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මෙතෙක් මා පිට ඉස්සලා මේ පාර ගිය ඇත්තන්ගේ අත්දැකීම අවශ්‍ය වෙනවා. වෙනත් වශයෙන් කියනවා නම් ප්‍රීතියත් ප්‍රමෝදයත් ප්‍රීතියත් පස්සද්ධියත් කියන දේවල් උපයන්න පුළුවන් සාධාරණව එහෙම නැත්නම් කියනනම් නිර්ාමිෂව උපයන්න පුළුවන්. නමුත් ඒ વિશે යෝනිසමනසිකාරය කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ વિશે යෝනිසමනසිකාරයේ උපයපු හැම කෙනාටම ලැබෙනවා නෙවෙයි. ඒ උපයල ගමන් ඒක පිළිබඳව සාකච්ඡා කරලා ඒකට ඇලීමක් ඇති කරගන්නෙත් නැතුව, ගැටීමක් ඇති කරගන්නෙත් නැතුව එහා පැත්තට යන්නේක දෙවෙනි කාරණා. නැත්නම් අපි කියනවා උත්හාන සම්පදා ආරක්ෂක සම්පදා කියලා සම්පatti හතරක් කතා කරනවා දෙකක් කතා කරනවා වස්තු උපයන එක එකක් උපයාගත්ත වස්තුව රකින්න එක එකක් ඒ වගේම ආනාපානෙ කොච්චර සියුම් වුණත් කයේ පසාද ගති පස්සද්ධි ගති පහළ වුණත් එතනින් මේක බොද්ධංගයක් වඩටපත් කරගෙන එහා පැත්තට යනවා කියන එක ලේසි නෑ ඉතින් ඒකට සාධක සූත්‍රයක් වශයෙන් මතක් කරනවා නම් ওই දේවතා සංයුති ඉස්සලාම හම් වෙන දේවපුත්ත සූත්‍රයේදී ඒකෙදී ඒ දේවපුත්‍රෙක් ඇවිල්ලා සරුවචනාංශයට රාත්‍රී මැදමයාවේ සවැත්නුවර ජේතවනාරාමයේ ආලෝකවත් කරගෙන ඇවිල්ලා වැඳලා කියනවා මම ගොඩාක් කල් මේ ලෝකේ දිහා බලන හිටියා ඉතින් මේ සමහරු නෑ මේ මේ මහා සැඩ වතුරක් මෙතන තියෙන්නේ. ඒ සැඩ වතුරට පණින උදව් මහන්සි වෙන නැටි බර ගාණක් ඉන්නවා. මොකද හැම කෙනාම මොකක් හරි ක්‍රමයකට වතුරට අහු වෙනවා. ඔබ වහන්සේ විතරක් නිදුකානන් වහන්සේ විතරක් කල්ප ගානකට පස්සේ එහා පැත්තට ගියා. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ කෙසේනම් මේ සඳ වතුර එකතර වුණාද කියලා. ඉතින් සරුවචනාංශය කියලා සඳහන් කරලා තියෙනවා හැවැත්නිමම අනායුවන් අසන්ති අසන්තිට්ඨ ඕගම තරිස්සති කිය. මම මේ හැඩ වතුරට වැඩි පොරගන්න ගියෙත් නෑ සෑල්ලුවට සලකන්න ගියෙත් නෑ වතුරේ වේගයට අනුව කපාගෙන මං එහා පැත්තට ගියයි කියලා. අනායුවන් අසන්තිත්තා. ඒ දේවතාව කියන මොකද්ද මේකෙන් අදහස් කරන්නේ මේවා? සැඩ වතුරත් එක්ක පොරකන්න ගියෙත් නෑ. සැඩ වතුර වලට පාවෙන්න ගියෙත් නෑ කියන කතාවෙන් මොකද්ද මේ සඳහන් කරන්නේ කියලා. ඒතර සරුවචනසේ දේවතාවට කියනවා යම් වෙලාවක මම සැඩ වතුරත් එක්ක හැප්පෙන්න පොරකන්න ගියා නම් මං වතුරේ ගහගෙන යනවා. හැඩ වතුරේ අවශ්‍ය වීර්ය යොදන්න නැතුව පාවෙන්න ගියා නම් ගිලිලා නැිනු. මම ඒ නිසා ඒ හැඩ වතුරට අවශ්‍ය වේගය යොදලා මම එහා පැත්තට ගියයි කියලා. ඉතින් මේකෙන් සඳහන් කර තියෙන ඔය අපි සීලයක් රකින්න කොටත් ඔය ප්‍රශ්නේ අපිට තියෙනවා. සමාධියක් වඩන කොටත් ඔය ප්‍රශ්නේ අපිට තියෙනවා. විපස්සනා කරනකොටත් ඔය ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ සීලය දැඩිශේ අල්ලගන්න ගියොත් ඒකෙටම ගිලිලා නැහිනවා. හිමතු සීලයක් කියන එකක් ඕනෙම නැහැ. විපස්සනා විතරයි ඕන කරලා තියෙන්නේ. ඕන කෙනෙකුට මේක ඥානෙ තියෙනවා නම් කරන්න පුළුවන් කියලා සීලය සැහැල්ලු කරලා ගතන් කරගත්තොත් ගසාගෙන යනවා කොහෙ ගෙනියනවද දන්නේ නිසා ඒ Tamanට යන පිරිසේ හැටියට Tamanගේ භාවනා මට්ටමේ හැටියට Taman පෙර කළ පින්වල හැටි හැටියට එක එකනා එක එකනා තම තමන් එක්කෝ මේ පන්සිල් අටසිල් නවසිල් දසසිල් සාමනීර සීල උපසම්පදා සීල දූතාංග ආදී වශයෙන් විශාල පරාසයක් තියෙනවා සෑම පරාසයකින්ම කොච්චරක්ද මේ වෙලාවේ කණ්ඩෝනේ කියන එක කල්ැතුව කාටවත් තීන්දුව කරන්නත් බෑ ගුරුවරට තීන්දුව කරන්නත් බෑ. ඒක Taman දැනගන්න ඕන සීලය අදි සීලයක් වෙනවා නම් වැඩේ හැදෙනවා. පංචිල් කර කර ඉන්න එකනට භාවනා කරන නිසා දැන් ඔන්න අටසිල් වලට යන්න හිත දෙනවා. පංචිල් වලින් යාන්තම් අටසිල් වලට කොට වී ගන්න පුළුවන් නම් තිබුණ සීලේ වැඩි දියුණුනායි. අදි සීල බාටපත් වෙනවා. අට සීල කරන එකනට වෙනවා නව සීල්, දස සීල් වශයෙන් එnde එnde එnde එnde තියනවට වැඩිය. වඩා හොඳ දෙයට යමින් පවතිනවනම් වැඩියයි.